පුවන් අඟුල හැමෝටම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අදත් අපි ආවේ ගීතයක සැඟවුණු කතාවකද? රන්දුනෝ. අද අපි කතා කරන මොන ගීතය ගැනද? ඔතමාලි. ඉගොඩහ යන්නෝ, මිගොඩහ යන්නෝ, තව කවුරුද ඉන්නේ? මේ තොටිය කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. වියපත්තු පෙන්වන් පාන්න සූදානමින් ඉන්න ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ තොටියට උපමා කරලා තියෙන්නේ. රෝල්ටන් නල්විස් මහතා මහා පරිනිබ්බාන සූත්‍රය පිළිබඳ විශාල පැහැදීමක් තිබිලා තියෙනවා. ඒ ඇසුරින් තමයි මේ ගීතය රචනා වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් විදියට. "ඉගොඩහ යන්නෝ, මෙගොඩහ යන්නෝ, තව කවුරුද ඉන්නේ?" මෙතන ඉගොඩ මෙගොඩ කියලා අදහස් කරන්නේ සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් යන මේ ගමන ගැන. තවත් එහෙම අය කවුද තව ඉතිරි වෙලා ඉන්නේ? අමා නොවන්නේ අඳුර වැටෙන්නේ. මේ පදයෙන් කියන්න උත්සාහ කරලා තියෙන්නේ මෙන්න මේ දහම් පාඩේ. අප්පමාදෝ අමත පදං, අමාදෝ මච්චනෝ පදං, අප්පමත්තාන මීයන්ති, ඒකමත්තා යථාමත. අප්‍රමාදව නිවන සඳහා උත්සාහ කරන්න. අමා වූවන් ජීවත් වුවත් මලවුන් වෙණිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දහම් කරුණ තමයි මෙතන මේ කියන්නේ. අමා වුණොත් ජීවිතේ අඳුරට යන්න පුළුවන් කියලා මේ කියන්නේ ඒ ගැන. යනවා නම් එන්නේ ඉතින් ඔබට සසර එතර වෙන්න අවශ්‍යයි නම් ඔබත් මේ මග යන්න මාත් සමග එන්න. නිර්වාණය කරා මාත් එක්ක එන්න. මම මේ ගඟුලේ අඟුලේ නැගලා එකුඩ මෙගුඩ යනවා. මම මෙතෙක් කල මේ සංසාරේ පුරාවට ඉපිදෙමින් මැරෙමින් ආපු. ඒ බව දන්න නිසායි ඔබට මේ දේ දේශනා කරන්නේ. ගඟුල අනෝමයි අද මට වෙහෙසයි. මෙතන ගඟුල කියලා කියන්නේ ජීවිතේ නැමැති ගංගාව ගැන. ජීවිතය යනු හැලහැප්පීම් සහිත දෙයක්නේ. ඉතින් ඒ ජීවිතය තුළ දැන් මට වෙහෙසයි. ඒ කියන්නේ මම දැන් වයස්ගත වෙලා ඉන්නේ. ඊට පස්සේ ආපෞසරයක් යනවා නම් ඉන්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා කියන කැල් කියන්නේ. මේක සංගීතයේ විශේෂත්වයක් තියෙනවා. මේ ගීතය ඇහෙනකොට හින්දි සින්දුවක ආකෘතියක් අපේ මනසට වැටෙනවා. ඒකට හේතුව තමයි ෂෙල්ඩන් පෙරේරා මහතා මේකෙදි බෙන්ගාල ජන සංගීතයත් ශ්‍රී ලංකීය ජන සංගීතයත් දෙකම මිශ්‍ර කරලා තමයි මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ. මේ ශෛලීන් දෙකම එකිනෙකට වෙනස්. නමුත් මේ දෙකම එකවර යොදාගෙන විශිෂ්ට තනුවක් මේ ගීතයට එතුමා නිර්මාණය කරලා තියෙනවා. බෙන්ගාල් ජන සංගීතයේ විශේෂත්වය තමයි බොහෝ විට ගංගාවක් ඇසුරු කරගෙන ගීත නිර්මාණය වීම. ඉන්දියාවේ ගංගා නම් නදී මුහුදට ගලන්නේ බෙන්ගාල ප්‍රාන්තය හරහානේ. ඉතින් මේ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවිකාව ගෙනියන්නේ මේ ගඟ ඇසුරු කරගෙන. ඉතින් මේ ගංගා නම් ගඟ සුරු කරගෙන තමයි බෙන්ගාල සංගීතය බිහි වෙන්නේ. ඒ වගේම මේ ගීතයට ඉගොඩහා යන්නෝ මෙගොඩහා යන්නෝ කියලා ගොඩාක් දිග මාත්‍රා යොදාගෙන තියෙනවා. මේ ගීතේ පුරාම මේ වගේ ලක්ෂණ තියෙනවා. අපේ ජන සංගීතයේ යන පාරු කයිවලත් මේ ලක්ෂණ ඒ විදිහටම තියෙනවා. ගඟේ ගොඩ ඉන්න අයට ඇහෙන්න හයියෙන් කෑ ගහන්න එපේ. ඉන්දියාවේ බාත් කණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය හදාරපු ෂෙල්ටන් පෙරේරා මහතා මේ දෙක බොහොම අපූර්වවට යොදාගෙන තියෙනවා. ඒකයි මේ සංගීතය මේ තරම් මියුරු. ඒ තවාසනාවට එතුමා ජීවත් වුණේ අවුරුදු 47ක් පමණ. එතුමාගේ මරණයෙන් පසුව ඒ අනන්‍යතාවයේ ඉදිරියට අරන් යන්න හිටිය. ඒ වගේම තාත්තගේ ගීතවලට නව සංගීතාරක් එකතු කරලා අපේ සිත් වසඟ කරපු සතිෂ් පෙරේරත් අවාසනාවට අපට අහිමි වුණා. එහෙනම් අදට අපි ගිහින් එන්නක්. ඔයාලා හැමෝටම සුබ දවසක්. කවුරුද ඉන්න गम में गंगुले अंगुले नगला ये गोड में गोड जानवा गोड़ हायन्नो गोड़ हायन्नो सब को मनोमयी अदमत वे है सही जनवा में गंगुले अंगुले नगला कोड में कोड जानवा गुड़हायनो में गुड़हा